නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස සාදු සාදු සාදු අත්ති භික්කවේ ආසවා දස්සනා පහතබ්බාත්ති ආසවා සංවරා පහතබ්බා අත්ති ආසවා පටිසේවනා පහතබ්බාත්ති ආසවා දිවාසනා පහතබ්බා අත්ථියාසවා පරිවර්ජනා පහතබ්බා අත්ථියාසවා විනෝදනා පහතබ්බා අත්ථියාසවා භාවනා පහතබ්බාති සාදු සාදු සාදු සදා බුද්ධ සම්පන්න පින්වත්නි සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ආකාරයට අපේ ජීවිතය નિවර්දිව සකස් කරගන්න අවශ්‍ය කරන මඟ පෙන්වීම සඳහා සබ්බාස සූත්‍රාශ්‍රයෙන් අපි එකතු කරගත්ත කාරණා එකතු කරගත යුතු කාරණා පිළිබඳ සාකච්ඡා කරන ධර්මදේශනා කීපයක් තමයි මේ දිනවල අපි සාකච්ඡා කරමින් ඉන්නේ. එතකොට මේ දිනවල මේ සාකච්ඡා කරන ධර්ම සාකච්ඡාවල සබ්බාස සූත්‍රයේ තියෙන දස්සනාපහතබ්බා කියන කොටසයි අද අපිට හින් ලැබෙන ප්‍රයෝජනය එයින් කොහොමද අපේ ආශ්‍රවයන් අඩු වෙන්නේ කියන එක ගැනයි අපි මේ අද ප්‍රායෝගිකව සාකච්ඡා කරලා දෙන්නේ. ඒක තේරුම් ගන්න. ඊයේ දවසේ අපි එහි තියෙන මූලධර්මයන් කීපයක් සාකච්ඡා කරා. ආත්මීය හැඟීමක් ඇති වෙනවා. ආත්මය නැතයි කියලා දෘෂ්ටියක් ඇති වෙනවා. ආත්මය ඇතයි කියලා දෘෂ්ටියක් ඇති වෙනවා. ආත්ම වූ මම විසින් මේක හඳුනාගත්තාය, අනාත්මය හඳුනාගත්තාය කියලා දෘෂ්ටියක් ඇති වෙනවා. අනාත්ම වූ මම ආත්මය හඳුනාගත්ත කියලා දෘෂ්ටියක් ඇති වෙනවා. මේ විදිහට මේ දෘෂ්ටීන් පිළිබඳව සාකච්ඡා කරා. කොහොම නමුත් මේ ආත්ම දෘෂ්ටීන් අයින් වෙනකොට ඇති වෙන තත්වයන් පිළිබඳව අපි යම් කිසි සාකච්ඡාවක් සිදු කළ යුතු තියෙනවා. පංච උපාදානස්කන්ධයටම කියන නමක් තමයි සක්කාය කියලා කියන්නේ. පංච උපාදානස්කන්ධය වරදවා ගැනීමට කියන සක්කාය දිට්ඨිය කියලා. මෙතන හේතු නිසා සකස් වෙන පංච උපාදානස්කන්ධයක් හැරෙන්න අපිට මේ එක දිගට මම කරගෙන යන වැඩක් කියලා ගන්න බෑ. නමුත් අපිට ඒ විදිහට දැනෙන්න හේතුවක් මම ඊයේ පෙරේදත් මතක් කරා. මම තමයි මේ දේ කරන්නේ මම තමයි මේ දේ කරන්නේ කියලා දැනෙන ස්වභාවයක් අපිට තියෙනවා නේද දැනෙන ගතියක් තියෙනවා අන්න එහෙම දැනෙන්නේ ස්වභාව ධර්මයේ නීතියට අනුකූල වෙන විදිහට ස්වභාව ධර්මයේ යම්කිසි ගැලීමක් තියෙනවා නම් ඒ ගැලීමට අනුකූල වෙන විදිහට අපේ අතින් වැඩ කරනවා කියනවා එතකොට අපි රැවටෙනවා වැරදි අවබෝධයක් ඇති කරගන්නවා. මොකද මම කිව්ව උදාහරණය මට කොටයක් පල්ලෙහාට ගිහින් දාන්න ඕනෙලා. පල්ලෙහාට ගන්න ගානකට මම මේක දානවා. දරුවා මේ කොටේ පල්හැට යනවා. අදාල් තැනින් ගන්නවා. මම ද කොටේ අරන් ගියේ. මම ද කොටේ අරන් ගියේ. මට පල්හැට තියෙන කොටයක් උඩට ගේන්න වෙලා. ඒකින්ද මම ගඟට දානවා. වැඩ වෙයිද? ගඟ ගලන පැත්තට යමක් කරොත් සිද්ධ වෙනවා. සිද්ධ කරනවා නෙවෙයි සිද්ධ වෙනවා. ගඟ ගලන්නේ නැති පැත්තට යමක් ඒකේ දෙයක්ම ගඟ ගලන්නේ නැති පැත්තට කරන්නේ හැබැයි අපි අපි සමහර කරන දේවල් ගඟ ගලන පැත්තට කරන හින්දා ඒ කියන්නේ හේතු සකස් වෙන හින්දා ඒක සිද්ධ වෙනවා. ඒක සිද්ධ කරනවා නෙවෙයි. ඒක සිද්ධ වෙනවා. අන්න ඒකට අපි හිතනවා මම කරාය, මට ඕන විදිහට කරාය, මට ඕන දෙහි හිටියාය කියලා. අන්න ඒකද මේවා අපි හරියට පරිස්සමෙන් තේරුම් ගන්න කියලා මම මතක් කරා. කොහොම නමුත් කමක් නැහැ. මේ දර ගලන ධාරාව මට අයිති නැති බව තේරුම් ගත කෙනාගේ. ඒ කියන්නේ මට අයිති නැතුව සිද්ධ වෙන වැඩපිළිවෙලක් මේ හැමතැනම තියෙනවා. කියන එක තේරුම් ගත්ත පුද්ගලයාගේ මට ඕන විදිහට පවත්වන්නවත් මට ඕන විදිහට නවත්තන්නවත් බෑ කියලා තේරුම් ගත්ත පුද්ගලයාගේ මානසික තත්ත්වය ගැන සාකච්ඡා කිරීමයි අද අපිට තියෙන්නේ. මම මේකට හැමදාම ගන්න උදාහරණයක් තියෙනවා. පින්නත් මේ දේ දුන්න පායලා කියලා දකිනවා. මේ දේ දුන්න පායන්නේ හේතු ඇතුවද හේතු නැතුවද? අවුවත් ඇස්සත් එක දිගට එකවර ආවනම් නේද? යම් දිශාවකින් බලනකොට අපිට දේ දුන්න පේනවා. මට දේ දුන්නත් පේන වෙලාවක කිසිම කිසි අදහසක් තියනවද? මම මගේ දරුවෝ ටික මෙතනට ගෙන්න ගන්නකම් මම මේ දේ දුන්න පාත්ත ගන්නවාමයි කියලා. එහෙම අදහසක් එනවද? එන්නේ නැහැ. මොනවා කරත් එන්නේ ඇයි ඒක පාත්ත ගන්න බෑ කියලා මම හොඳටම දන්නවා ඒ පිළිබඳ හැඟීම් එන්නේ නැහැ මට. ඒ පිළිබඳ බලාපොරොත්තු වෙන්නේ නැහැ. නේද? නමුත් මගේ අදහස මොකද්ද තිබ්බොත් හොඳයි. නේද? ඒක තියෙන්නත් පුළුවන්. නැතිවෙන්නත් පුළුවන්. එහෙම ඇරෙන්න මම ඒක තදින් අල්බා ගැනීමක් අවිද්‍යාවෙන් අල්ලා ගැනීමක් නැහැ. එතකොට දේ දුන්න තිබ්බොත් හොඳයි. මගේ බලාපොරොත්තුව නැහැ. දේ දුන්නට මම ප්‍රියයි. හැබැයි ඒක මට පවත්වන්න බෑ. එතකොට දේ දුන්න නැතුණා කියලා මම දේ දුන්නට දේශ කරනවද? නෑ. ඒක මොකද ඒක දේ දුන්නට අයිතියක් නැති හින්දා. නේද? අන්න ඒ වගේ මුළු ලෝකෙම මට තේ දුන්නා වගේ නා. කෙනෙක් කතා කරන ඒවා, කෙනෙක් හිනහ වෙන ඒවා, කෙනෙක්ගේ ඒ වගේ නම් දැනෙන්නේ, කෙනෙක්ගේ ආදරය. ඒ හැම එකක්ම දැනෙන්නේ මට ඒක සකස් වෙන එකක්. ඒක සකස් වෙන එකක්. ඒක මට ඕන හැටියට පවත්වන්න බෑ. ඒක මට ඕන හැටියට නවත්තන්න බෑ. අර දේ දුන්න ගැන බලාපොරොත්තුවක් ඇති වෙන්නේ නැහැ වගේ අන්න අර මේ තමන්ගේ ජීවිතයට ලැබිලා තියෙන දේවල් කොයි මහතකවත් මට ඕන හැටියට තියාගන්න බැරි බව ප්‍රත්‍යක්ෂ වශයෙන් අපි තේරුම් ගත්තොත් දැනුණොත් තේරුණොත් සහනෙන්ද අසහනෙන්ද ලකු ලකු සහනකින් ජීවත් වෙන්න පුළුවන් මොකද ඒක ගැන අදහසක් නැහැ ඉතින් මේකට මම නෑතර කියවන තවත් උදාහරණයක් කියන්නම් මොකද ඒක හරි වටිනවා එහෙම මෙතෙන්ට එකතු කරගන්න ඕන හින්දා පින්වත් අපේ තුල දැන් මම පෙරේද මතක් කරා මේකම නමුත් ආයෙ මතක් කරන්න ඕනේ කවුරුහරි ඇවිල්ලා මේ මෙතෙන්ට ඇවිල්ලා මට බයිනවා හරි මෙතෙන්ට ඇවිල්ලා දැන් මේ බණ කියකින්න තැන මට හොඳටම නැත්නම් මෙතනින් ඉන්නේ කියලා නැගිටලා මට බයින්න පටන් ගන්නවා මේ හැම කෙනාගේම හැසිරීම කොහොම වේද එකම වගේ හැසිරීමක් තියෙද එක එක වගේ හැසිරීමක් තියෙද ඇයි එකම සිද්ධියනේ වෙන්නේ. එකම සිද්ධිය වෙන වෙද්දී එක එක්කෙනාගේ එක එක හැසිරීම ඇයි? එකම විදියට අහුණා. එකම බනහා හිටියේ. එකම පරිසරය. ඇයි එක එක්කෙනාගේ එක එක හැඟීම්? මං කිව්වොත් ඒ කෙනාට කරන්ට් එක වදින්නේ අඩුවෙන් ඒ කෙනාගේ තුල කරන්ට් එකක් උපදිනවා කියනවා මම. අර වචන ටික ඇහෙද්දී. හරිද? අරන්ටක ඉපදෙන හැටියට තමයි සමහර කට්ටිය අර මනසට ගහන්න පන්නේ. සමහර කට්ටිය බනි. නේද? සමහර කට්ටිය ඇදලා දාගන්නේ පැත්තකට. හ්ම්. සමහර කට්ටිය උපේක්ෂාවෙන් ඉඳී. නේද? ඇයි එක එක නතුල කරන්ට් එක හැදෙනවා මේ වචන ටික හැදෙන්නේ. ඒ හැදෙන්නේ කවර හේතුවක් හින්දාද? මට වඩා හිතවත් කෙනෙක් මෙතන ඉන්නවා නම් එයාට වැඩි වැඩියෙන් කරන්ට් එක උපදිනවා. නේද? මට අහිතවත් කෙනෙක් ඉන්නවා නම් එයාට අනිත් පැත්තට උපදින්නේ. ඔහොම වෙන්න ඕන උන්වහන්සේට. නේද? ඔහොම වෙන්න ඕන ඉඩාරින්න ඕන ඔය ටික බයින්ද කියලා. අන්න එහෙම උපදිනවා නේද? ඒක නේද හැංගීම් උපදින විදිහ තමයි. පාන්දර නැගිට ගන්න බැරුව ඇඳේ ඉන්නේ. හරිද? ඇයි නැගිටින්න අවශ්‍ය කරන නේද? මොකක් කරන නැගිටින්න අවශ්‍ය කරන දේවල් සිද්ධ වෙන්නේ නැහැ. ඇහැරිලා ඉන්නේ දැන්. නැගිට ගන්න බැරුව ඉන්නේ. උවමනාව තියෙන නැගිටින්න බෑ. උවමනාව තියෙන නැගිටින්න බෑ. නේද? එහෙම වෙලාව තියෙනවා නම් අන්ත භාග හැදලා වගේ ඉන්න දැන් නැගිටින්න ඕනේ නැගිටින්න බෑ. ඇඳේ සර්පෙක් ඉන්නා වගේ දැවුනොත් අර බැරි එක්කලා මොකද කරන්නේ? පයින්නවා. එහෙනම් බෑ කී කියලා තියෙන පයින්න පුළුවන් කෙනෙක්. නේද? අඩුවක් තිබිලා තියෙනවා මොකද්ද? කරන්ට් එක මදි. නේද? නැගිටවන්න අවශ්‍ය කරන කරන්ට් කරන්ට් එකම කියන වචනේ භාවිත කරනවා නෙවෙයි. ඔකට කියන්නේ චිත්ත කිරිය වායෝ ධාතුව හිතින්දා උපදනා වූ බලය. හරිද? ඒක එක එක කෙනා ළඟ උපදින්නේ එක එක විදිහට කියලා කිව්වා නේද මම? හා. ඒ ඒ කෙනාට ඒ ඒ වේගයන් ඉපදුනොත් එයාව පාලනය කරන්න පුළුවන්ද? එයාට ඒවා පාලනය කරන්න පුළුවන්ද? නෑ. නේද? තරහ ඉපදෙන කෙනාට මෛත්‍රිය මෛත්‍රියත් එතනින් ඉපදුනේ නැත්තම් පාලනය කරන්න බෑ. නේද? ඊර්ෂ්‍යාව ඉපදුන කෙනාට මුදිතාව ඒ සිතෙන් ඉපදුනේ නැත්තම් පාලනය කරන්න බෑ. එහෙනම් එයා හරියට නිකන් එක්තරා විදුලියක් කැවුන මැසිමක් වගේද නැද්ද? නේද? දැන් ගෙදර ගෙදර තියෙන මැෂිමකට මොකක් හරි මැෂින් එකකට අපි මේ ලොල් කපන මැෂින් එකක් තියෙනවා ඒකට මගේ ඇඟිල්ලක් කැපෙනවා කරන්ට් එකෙන් වැඩ කරන එකක් කියන්නේ මට මේ මැෂින් එකත් එක තරහ යනවද තරහ යනවද නෑ නේද මං කියනවාද මගේ ඇඟිල්ල කැපිලා වෙන ලාවේ නවත්තන්න තිබ්බා නෑ කියන්නේ ඇයි ඒකට කරන්ට් එක දීලා තිබ්බොත් ඒක කොහොමද කරකැවෙන්නේ නේද ඒක මහා බරපතල කරන්ට් එකක් නෑ නැත්තම් බරපතල මැෂිනක් නම් හානිය මට වැඩි නේද පොඩි එකක් නම් හානිය පොඩි ඒ වගේ මේ තියෙන මැෂින් වලටත් සැරෙන් සැරේ කරන්ට් එක උපදින ඕක ඇතුළෙන්ම උපදින හැටියට තමයි මේක බරපතල කරන්ට් එකක් තිබුණොත් ඔහෙන් දුවගෙන ඇවිල්ලා මගේ අතපය හතර කපන්න පුළුවන්ද බැයිද? මට අන්නේ අතපය හතර කපන වෙලාවේ මැෂින් එකක් විදිහටම දැවුණා. හ්ම්. දැන් ලෝකේ රොබෝ රොබෝල හදනවා. නේද? යම් කිසි කාරණාවකින්ද හදපු රොබෝවෙක් ඇවිල්ලා මගේ අතපය හතර කපනවා. මම හොඳටම දන්නවා මේක මැෂිමක් කියලා. අන්නේ රොබෝට් එක මට තරහයි. නෑනේ. තරහ නැත්තේ ඒක යා කරන එක නෙවෙයි කියලා දන්න. ඒක ඇත්තට ප්‍රෝග්‍රෑම් එකක්. ඒක ඇත්තට සිද්ධ වෙච්ච දෙයක්. නේද? කවදා හරි දවසට අපිට මේ ලෝකේ නොකෝම රොබෝරු විදිහටම දරනවා. දැන් තේහ දැනෙන්නේ නෑ. දැන් තේහ දැනෙන්නේ දැන් දැනෙන්නේ කොහොමද? සත්‍යයය පුද්ගලයාය එයා කරනවා. එයාගේ අතීතය මම දන්නවා. මගේ අතීතය මම දන්නවා. හරිද? ආන්ගේ පරණේ වට ලුහු බඳලා ගිහලා මෙයා හොරාය, මෙයා තක්කඩියාය. නේද? එහෙම එහෙම පැලස්තරක් ගහලා නැද්ද තියෙන්නේ? ආන් බලන්න එහෙනම් අන්න ඒ ගතිය නැති වුණොත්. විදර්ශනාවකින් හරි. පංච උපාදානස්කන්ධයේ යථාභූත ස්වરૂපය තේරුම් ගන්න කෙනාට ඔන්න ඔය වගේ මානසික තත්ත්වයක් එනවා. හරිද? සම්පූර්ණ වශයෙන් මේ පුද්ගලයා කියලා කියන්නේ ක්‍රියාවලියක් කියලා දවුනා නම් එතනයි සත්පුද්ද සංඥාව කියන්නේ නෑ ආත්ම දෘෂ්ටියක් කියන්නේ නෑ. හරිද? ආත්ම දෘෂ්ටියෙන් හින්දා නැත්තම් පුද්ගලයාය කියන කෙනා මෙයා මට මේක කළාය මෙයා මට මේක කළාය කියලා තාමත් ඇතුළේ ගිනි ගන්න දේවල් තියෙනවද නැද්ද? අවුරුදු ගානකට ඉස්සෙල්ලා කිව්ව වචන ක්‍රියා නේද? තාමත් මතක් වෙනකොට ඇහෙනකොට නිකන් ඇතුලේ නිකන් රත් වෙන ගතියක් නේද? ඇතුලේ පිච්චෙන ගතියක් කරපු අසාධාරණයක් හෝ නැත්තම් මොනවා හරි හිතුවක්කාර වැඩක් ඒ වගේ මොනවා හරි කාගේ හරි අකටයුත්තක් පැහැදිලි අකටයුත්තක් කියන්නේ මට අකටයුත්තක් වුණා මොකක් හරි ජීවිතේ අවුරුදු ගාණක් යනකම් ඒ තැනත්තා ඒක කරා ඒ තැනත්තා ඒක කරා ඒ තැනත්තා ඒක කරා කියලා විඳවන්නේ කවුද? වැරදි කරේ කවුද? වෙන කෙනෙක්. විඳවන්නේ කවුද? අපරාධද නැද්ද? වැරදි කරන්නේ කවුරුවක්වත් විඳවන්නේ කවුරුවක්වත්. ඉතින් අන්න ඒ කරපු වැරදි හෝ වෙන දේවල් හින්දා තමන්ගේ පැත්තෙන් උපදින්නා වූ ශෝකයක් පරිදේවයක් මොකක් හරි රත් වීමක් කූර කටුක වේදනාවක් තියෙනවා නම් තමන්ට ඇහැට පෙනිච්ච රූප දැන් පේන්නේ නැහැ කනට ඇහිච්ච ශබ්ද ඇහෙන්නේ නැහැ නාසයට ගඳ දිවට රස ශරීරයට පහස ආදී මනසට ලැබිච්ච ආදරය ආදී ධර්මයන් නැහැ හරි මේවා නැතුව මට ඉන්න බෑ මේවා නැතුව මාව දැවෙනවා පිච්චෙනවා වගේ හැඟීමක් තියෙනවා නම් ආන් ඒ හැඟීමට කියනවා ආශ්‍රවය කියලා. හරිද? එතකොට අපිට ආශ්‍රව උපදිනවද නැද්ද මේ කාලේ? හිත ගිනි තියන ගතිය තියෙනවා. හිත රිදවෙන ගතිය තියෙනවා. ඒකට කියනවා ආශ්‍රවය කියලා. අහවල් පුද්ගලයා අහවල් පුද්ගලයා අහවල් පුද්ගලයා කියලා දැන් කෙනෙක් මගේ අතපය හතර කැපුවා නම් කපපු දවසේ ඉඳන් මට ආශ්‍රව උපදිනවා යත් එක්ක. නේද? මෙයා තමයි මාව කැපුවේ කියලා. නමුත් රොබෝට් මගේ අතපය හත ගැපුවනම් ආශ්‍රෝක දෙන්නේ නෑ. ඒ පිළිබඳව තරහ පසුව මතක් කරනට උපදින්නේ නෑ. එහෙම නේද? එහෙනම් කෙනෙක් සත්වයක පුද්ගලයෙක් කියලා හිතාගෙන මේ ක්‍රියාකාරීත්වයන් ගැන අදහසින් වැරදි අවබෝධයෙන් ඉන්න මට හරි නොයේකුත් ආශ්‍රෝක දෙනවා. නොයේකුත් දුක් පීඩා උපදිනවා. අහවලා කරාය අහවලා කළාය කියන දුක් පීඩා උපදිනවා. ආන් මේක අවබෝධ කරගත්තාම නැත්නම් සෝවන් කලස්ස පුද්ගලයාට එහෙම දුක් උපදින්නේ නැහැ. මොකද කියන්නේ? එහෙමද නැද්ද? එහෙනම් අපිට තියෙන උන අරමුණක් අපිට වැරදිලා දුක් විඳින්නේ නැහැ. මේක මහා කෙලවරයක් එකක් කියලා මම හැමදාම කියනවා. පංච උපාදානස්කන්ධය වරද්දගෙන කෑග ගහ දුක් විඳිනවා. හ්ම් පංච උපාදානස්කන්ධය වරද්දගත්ත හින්දා මේ සංස්කාරයෙන් අපිට අපි හැම වෙලේම සරණක් හොයනවා. පිළිසරණක් හොයනවා. හරිද? සංස්කාර කියන්නේ සකස් වෙන දේවල්. අම්මාගේ හිතේ ආදරය උපදිනවා. තාත්තා හිතේ ආදරය උපදිනවා. ඒවා සකස් වෙනවද නැද්ද? මං අහන මේ අත්තන්ගේ. නේද? මේක අම්මලා මාත් එක්ක තරහ වෙයි කරන්න දෙයක් නැහැ. මේ අම්මලා හින්දා හිත රිදිලම නැද්ද? අම්මලා හින්දා හිත රිදිලා නැද්ද? තමන්ගේ අම්මා හින්දා හිතේ රිදිලම නැද්ද? ආ නෑ. කාටවත් නැහැ මට විතරයි වෙන්න තියෙන වෙලා ඇත්තේ. නේද? තාත්තා හින්දා හිතේ රිදිලා නැද්ද? ඕනෑ තරම් ඕනෑ තරම් තියෙනවා. අම්මට සම්පූර්ණයෙන් පිට වෙන්න පුළුවන් වුණාද? තමන්ට අම්මට පුළුවන් වුණා සම්පූර්ණයෙන් පිට වෙන්න. තාත්තට පුළුවන් වුණාද? නේද? එයාලට පිළිහිට වෙන්න පුළුවන් සීමාවක් තිබුණා. ඒ ප්‍රමාණයෙන් එයාලා පිළිහිටුණා. නේද? එහෙනම් අම්මලා හින්දා දුක් ඉපදුනා. අනාගතයේත් අම්මා හින්දා තාත්තා හින්දා මහා දුකක් උපදින්න තියෙනවද නැද්ද? ඇයි එයාලගේ මරණය? නේද? ඒක මට ඕන හැටියට අල්ලන්න පුළුවන් එකක් නෙවෙයි. මේ ඉන්නවා මේ නෑ හොරු අරන් ගියා වගේ. හිටිය තැනක්වත් නෑ. නේද? කතා කරන්නවත් බෑ. පොඩක් ඉන්න පොඩක් ඉන්න මට මෙන්න මේ ටිකවත් කියා ගන්න තියෙනවා කියලා එහෙමවත් බෑ. දැන් මොනවා වුණාද නැහැ. හිටිය ශරීරයේ ගල් ගෙඩිය වගේ ගෙදරනවා. ඇවිල්ලා යනවා. නේද? මිනි පෙට්ටිය තියලා යනවා යන්න කොහේ ගියාද කියලා හොයාගන්න බෑ. ආයෙත් මට මොනවද වෙන්නේ? නේද? අර සාධාරණ ඉෂ්ට කරන්න ඕන, මේක ඉෂ්ට කරන්න ඕන, මේක කරන්න ඕන මං හදපු දරුවන් මේ මොනවත් නැහැ. එහෙනම් අන්න ඒ වගේ වේගයෙන් නැති වෙලා යන සංස්කාරයෙන් පිළිසරණක් පතන ගතියක් අපේ තියෙනවා. නේද? මේක මට පිහිට වෙයි කියලා. මේක එයාටවත් අයිති නෑ. අම්මටවත් අයිති නෑ අම්මගේ හිතේ ඇති වෙන සිතුවිලි. අම්මටවත් අයිති නෑ අම්මගේ ශරීරය. තාත්තටවත් අයිති නෑ තාත්තගේ හිතේ ඇති වෙන සිතුවිලි. ඒවා හේතු නිසා හටගන්න දේවල්. එහෙනම් ඒ වගේ හුළඟ යන දෙයකින් කොයි වෙලාවක හරි අහම්බෙන් සිද්ධ වෙන දෙයකින් පිළිසරණ ප්‍රාර්ථනා කරලා හරියනවද නෑ එහෙනම් අන්න ඒක දැනගත්ත අපිට මේක තේරුම් ගත්ත කෙනාට පිළිසරණක් ප්‍රාර්ථනා කරන්නේ නෙවෙයි ප්‍රාර්ථනා කෙරෙන්නේ නැහැ. සෝවාන් පුද්ගලයා හොඳටම දන්නවා දෘෂ්ටිය අයින් වෙච්ච කෙනෙක් විදිහට මේ ලෝකේ මට ඕන හැටියට පවත්වන්න බෑ. පවත්වන්න බෑ. පවත්වන්න බෑ. ඒක කරන දෙයක් නෙවෙයි කෙරෙන දෙයක් බව. සත්වයේ පුද්ගලයෙක් නෙවෙයි ක්‍රියාවලියක් බව දන්නවා කියන වචනේ තේරුම දැනෙනවා ඒක. දැනෙනවා අපිට දේ දුන්න දැක්කම දැනෙනවා ඒක කවුරුත් කරපු දෙයක් නෙවෙයි කරන්නේ කරවන්නේ නෑ හේතු නිසා සිද්ධ වෙච්ච දෙයක් කියලා දැනෙනවද නැද්ද මම දේ දුන්න දැක්කම කියනවාද ඕක පවත් ගන්න බෑ හරි ওই වචනයක් කියනවා ඕක පවත් ගන්න බෑ ඕක හේතු නිසා සකස් වෙන දෙයක් ඔය දේ දුන්න හදපු කෙනෙකුත් නෑ හදවන කෙනෙකුත් නෑ කියලා කියනවද කියන්නේ නැතුණාට ඒ අදාළ හැඟීම් ටික ඔක්කොම මගේ තේදුන දක්නක තියෙනවද නැද්ද? අන්න බලන්න පරස්තේකට අන්නේ වගේ හැංගීම් එනවා. හරි? අම්මා දකිද්දි තාත්තා දකිද්දි සහෝදරයා දකිද්දි ඥාතියා දකිද්දි එතන කරන දෙයක්වත් කරන දෙයක්වත් කරන දෙයක්වත් නැත එතන එක්තරා හේතු නිසා සකස් වෙන ක්‍රියාවලිය ඇත හරි එතකොට අම්මට මාවලක ආදරය උපදිනවනේ කියලා අම්මා දෙක කරගත්තේ නෑ අතීතයේ ඇති වුණා වූ ආදර හැඟීම් හේතු කොටගෙන නේද හඳුනා ගැනීම හේතු කොටගෙන මේ ශරීරය දැක්කම මට මොකද වෙන්නේ? එතන මම පිළිබඳ යම් කිසි ආදරයක් උපදින හැබැයි ඒක සැරෙන් සැරේ සැරෙන් සැරේ වෙනස් වෙනද? හැම නිමේෂයකම වෙනස් වෙන එකක්. ඔන්න ඔය විදිහට ලෝකය දකින්න පාත්ත ගන්න බෑ. උත්සාහ කරාට පාත්ත ගන්න බෑ කියලා ලෝකය දකින්න පුද්ගලයෙක් තුළ ඇතිවන තවත් වටින දෙයක් තියෙනවා. ඒක සූත්‍ර ධර්මයක තපති කියන සූත්‍ර ධර්මයේ තියෙන සෝවාන් පුද්ගලයා මසුරුම්කම අයින් කරලා ජීවත් වෙනවා කියලා. මසුරුකමක් නැහැ. හරි? මසුරුකම අයින් වෙන හැටි මේ බලන්න මසුරුකම කියන හැඟීම අපේ හිත හිතට උපදිනවා. මසුරුකම කියන හැඟීමේ පරමාර්ථය තමයි මේ මොකද්ද මට විතරයි වෙන කාටවත් දෙන්නේ මට විතරයි ආන් එහෙම හැකියාවක් තමයි තියෙන්නේ. අර ඇතුළෙන්ම එන මට විතරක් තියාගන්න ඕනේ මට විතරක් තියාගන්න ඕනේ කියලා එහෙම හැකියාව වෙනවනේ නේද? ආන් ඒකට කියනවා මසුරුකම කියලා. සෝයන් පුද්ගලයාට මේක නෑ කියනවා. කොහොමද නැතුනේ කියලා කතා කරලා බලමු. නේද? සෝයන් පරස්ත පුද්ගලයා දන්නවා මේ දැන් තියෙන කාගේ හරි තියෙන ආදරයක් හෝ මේ දැන් කාගේ හරි තියෙන ශරීරයක් හෝ මට ඕන හැටියට තියාගන්න බෑ. ඒක වෙනස් වෙන එකක්. දැන් තියෙන ස්වභාවය සාචුට්ට වෙනස් කියලා එයාට දැනලා තියෙන්නේ. දන්නව නෙවෙයි දැනලා තියෙන්නේ, තේරිලා තියෙන්නේ, අවබෝධ වෙලා තියෙන්නේ. මේ බලන්න ඔන්න අපිට මසුරුකම උපදින උදාහරණයක් කියන්නම්කෝ. මම බඩගිනි වෙලා ඉන්න වෙලාවක මං කැමතිම වෑංජන තියෙන බත් කිරි තුනක් විතර මට හම්බ වෙනවා. හරි. අත් කවවර දෙන තරක් කියන්නකෝ. දෙන තරක් බත් කිරි දෙකක් හම්බ වෙනවා මට. හරි මං කැමතිම වෑංජන තියෙන. එකක් කනවා. දැන් ආයෙ කන්න බෑ. හරිද? වෙන කාටවත් දෙන්නත් බෑ. අසුරුකමක් ඇවිල්ලා තියෙන දැන් කන්නත් බෑ. මොකද කරන්නේ? බෑග් එකේ දාගන්නවා. එහෙනම් මොකටද? පස්සේ කන්න ඇයි තියාගන්න පුළුවන් පස්සේ කන්න ආයෙ බඩින් එනකන් තියාගන්න. කවුරු වයලා නිකන් කරකිනවා වගේ දැම්මොත් කැම නැති එක්කෙනෙක් දෙන්නේ නැහැ. මසුරුකම මසුරුකම ආවොත් දෙන්නේ නැහැ. ඒ මසුරුකම තියෙන හින්දානේ. ඔන්න බලන්න ඒ වෙලාවෙම කවුරු හරි ඇවිල්ලා කියනවා අපිව බෙදලා දුන්න කෑම පැය භාගයක්වත් තියාගන්න බෑ උදේ උප කෑම වගේ පැය භාගයක්වත් තියාගන්න බෑ කියලා නරක වෙනවා කියලා දැන් මම දැන් මට ඇහුනේ මොකද්ද පවත්ත ගන්න බෑ පවත්ත ගන්න බෑ පවත්ත ගන්න බෑ කියලා දැන් කවුරු හරි ඇවිල්ලා කෑම හැවොත් මම මොකද කරන්නේ කවුරු හරි කෑම හැවොත් මොකද කරන්නේ කිසිම මසුරුකමක් නැතුව දෙනවා කිසිම මසුරුකමක් නැහැ ඇයි පවත්ත ගන්න බැරි දේ තියාගෙන වැඩක් නෑ කියලා දන්න හින්දා. හරිද? ලෝකෙ ගැන මෙහෙමන ලෝකෙ තියෙන සියලු දේ ගැන මට එහෙම දැනීමක් තියෙනවනේ. පාත් ගන්න බෑ කියලා මට තේරිලා තියෙනවනේ. ස්ථිර වශයෙන් මම අත්දැකලා තියෙනවනේ. නේද? මේ වෙලාවේ සකස් වෙන දෙයක් ගැන මසුරුකමක් උපදීද? උපදින්නේ නෑ. මසුරුකම උපදින්නේ නැති වෙන්න හේතුව ඒකයි. පවත්ව ගන්න බෑ කියලා දන්න හින්දා. පවත්ව ගන්න බෑ කියලා දන්න හින්දා. අන්න ඒ මට්ටමට අපේ මානසිකාරය සකස් වෙන්න ඕන. අර ඒ කොහොමද අපි පෙරේද කතා කරා තණ්හා දෘෂ්ටි මාන්න වශයෙන් මම කියන හැඟීම අතීතයට අතීතයේ ලෝබඳ වර්තමානයේ සහ අනාගතය දක්වා අරගෙන යන හැඟීමක් තියෙනවා. අරගෙන යන්න පුළුවන් කියලා දෘෂ්ටියක් තියෙනවා අපිට. මාව මම මමව මමව අරගෙන යන්න පුළුවන් කියලා. හරි. අඳුම ගානේ මේක අපිට තේරෙන්නේ නැහැ. කායික මානසික දුක් වේදනා වලට කැමතිද? කවුරුවක්වත් කවුරුවක්වත් කැමති නෑ. හැදෙනවද නැද්ද ඒ වෙලාවකට? නේද? ඇයි තියාගෙන හැදුනා? ඇයි හැදුනා? ඒ දත්කක්ම හදුනම ඇයි තියාගන්නේ? චිත්ත පීඩාවක් ආවම ඇයි තියාගන්නේ? අයින් කරන්නකෝ. මං කියනවා ඔය බොරු දුක් විඳින්න එපා වයින් කළා දාන්න. පුළුවන්ද? පුළුවන්ද? බෑ. බැයි නම් මගේ වැඩක්ද? මෙතන සිද්ධ වෙන ක්‍රියාවලිය මට අයිති නම් මං දුක් පීඩා ක්‍රියාවෙ නිදීද? අයින් කරන්න හැමනම් නේද? වහාම අයින් කළා නෑ නෑ මේ දුක් පීඩා හරියන්නේ මම මේක ගලවලා දාන්න ඕන අයින් කළා දාන්න ඕන නේද කියලා. එහෙනම් මේ ශරීරවල සහ සිත්වල දුක් ඇතිවන්නේ නම් ඒ දුක් ඇති වෙන්නේ මගට මට බලහත්කාරකමකින් වගේ නේද මට දුකක් ඇති වෙනකොට ඒක මට කරන බලහත්කාරකමක් වගේ හැදෙන එක මම කැමති නැති දේවල් මෙතන සිද්ධ කරනවා මම කැමති නැති දේවල් මෙතන සිද්ධ කරනවා නේද ආන්ගේ බලහත්කාරකම් කරනවා නම් යම් තැනක ඒක මට ඕන හැටියට මෙසේ වේවා මෙසේ නොවේවා කියලා ගත්ත හැටිද බලහත්කාරකම් කරන තැන් වල. බෑ. එහෙනම් සබහා ධර්මයේ වලට බලහත්කාරකම් කරනවද නැද්ද? බලහත්කාරයෙන් ක්‍රියාවලිය සිද්ධ කරනවා, රිදවනවා, හිදිමවනවා නේද? කෙට්ටු කරනවා, මහත් කරනවා, එක එක ඒවා කරනවා. ඉතින් ඒවා හැම මට කළ හැකි දෙයක් නෑ. අන්න ඒ කළ හැකි දෙයක් නෑ කියන තැනම තියෙන්නේ මොකද්ද? මට පවත්තන්න පවත්වන්න බෑ කියන එකයි. පංච උපාදානස්කන්ධය මට පවත්ව ගන්න පුළුවන් කමක් ඇත්තේම නැහැ. ඇත්තේම නැහැ. තේරෙනවද? අන්න ඒ ටික තේරුම් ගන්න තව පවත්වන්න හදනවද නැද්ද? අසුරුකමින් පවත්වන්න හදනවා. ආන්ගේ පවත්වන්න හදන හින්දා මට හරියට ආශ්‍රව උපදිනවා. අතීතයේ තියෙන දේවල් කොහොම හරි ගේන්න ඕනේ කියලා අවිද්‍යාව හින්දා ගේන්න පුළුවන් කියලා දැනි දෘෂ්ටිය හින්දා හරිද? හරිද මම අරන් යනවා කියන මාන්නයෙන් හින්දා මොකද වෙන්නේ මම මේක පාත් ගන්න ගන්න උත්සාහය හින්දා මට හරියට ආශ්‍රව තැවිලි දැවිලි උපදිනවා අන්න ඒ උපදින තැවිලි දැවිලි ස්වභාවයෙන් අයින් වෙන්න නම් ඔන්න ඔය විදිහට අවබෝධයකට එන්න ඕනේ. හරි. ඉතින් හරි සුවදායක ජීවිතයක් ඒක. ඇයි? ළමයි හදනවා. නේද? මල් පැලයක් හදනවා වගේ ඒක. හරි. මම වතුර දැම්මේ මම පොහොර දැම්මේ නේද? ඇත්තටම බල මම ඉතල ගන්න කොටේ පල්ලහාට ගලවගෙන යනවා කියලා. වතුර දැම්මොත් පොහොර දැම්මොත් ගහක් හොඳට හැදෙන්න හැදෙනවද නැද්ද? ආන් ඒක මොකක්ද? ඒක ස්වභාව ධර්මයේ නීත. ඒකට වෙනස් වෙන ඒවා තියෙනවද නැද්ද ඉඳලාම? නමුත් වැඩි ඒවා වැඩි ප්‍රමාණයක් එහෙම හැදෙනවා. ඒකද මම මොකද කරන්නේ වතුර දානවා පොහොර දානවා අවුෙන් තියෙනවා වැසෙන් තියෙනවා නේද ඒ ඔක්කොම කරන වෙලාවට කරනවා ගහ හොඳට හැදෙනවා මට ඕන තියෙනවා දකුණු පැත්තට අත්තක් දාගන්න එක දකුණු පැත්තට අත්තක් ධම්ම ගන්න ඕන වෙලා තියෙනවා ඔය වැඩේ පුළුවන්ද නැත්නම් උත්සවයක් කරලා මල් ගහක් යන්නකෝ මං කියනවා මේ මල් ගහට ගිහලා මමයි වතුර දැම්මේ මමයි පොහොය දැම්මේ හෙට අපේ උත්සවය. උත්සවයට නැති මල් වලින් වැඩක් තියනවද? රූපණ්ඩ ඕනේ හෙට මේ මල් පහක් කියනවා. පුළුවන්ද? බෑ. මට ඒක කරන්නත් බෑ. ගහට ඒක කරන්නත් බෑ. නේද? එහෙනම් සමහර දේවපියව දැඩි ගැනීමක් කරන් තියෙන්නේ. අතීතයේ ඉඳන් වර්තමානයේ අනාගතයේ දක්වා මම මගේ දරුවා දොස්තර කෙනෙක් කරනවාමයි. හරිද? ඉංජිනේරුවෙක් කරනවමයි නීතිඥයෙක් කරනවමයි මොකද කරන්න හදන්නේ අපි තුම එයාලා ගෙදර තියෙන අරලිය ගහක් කියලා කොහේ හරි දැකලා පිච්ච මල් වගේ අරලිය මල් වල මේවා සුවඳයි කියලා අරලිය ගහ ළඟට ඇවිල්ලා තරවට කරනවා හෙට දෙනකොට පිච්ච මල් පුප්පන්න ඕනේ <laughs> අරලිය ගහේ පිච්ච මල් පිපෙයිද අන්න ඒ ටික දැනගෙන දරුවෝ සකස් කරනවා මේක අරලිය ගහන්න නම් මේක මම උත්පන්න බෑ කවදාවත්. නේද? මේකේ පිපෙන මල මම බාර ගන්න ඕනේ. නේද? නමුත් නේද? මේ ගහට වතුර දැම්මොත්, පොහොර දැම්මොත් හොඳට යහගුණ කියලා දුන්නොත් හොඳින් හැදෙනවා. අන්න ඒක දැනගෙන කියලා දෙනවා. හැබැයි නොහැදෙන්න පුළුවන් බලාපොරොත්තු ඇති වෙන්නේ නැහැ. හ්ම්. සිද්ධ වෙන දේ කර්මය, චිත්ත, ඍතු, ආහාර මේ ඔක්කොම එකතු වෙන ශරීරයට හේතු වෙන්නේ නේද? අතීත නාම પરම්පරාවන් හේතු වෙලා තමයි මේ වෙලාවේ නාම රූප දෙක හේතුවෙන් විඥානයක් හට ගැනීමක් වෙනවා. ඒ අතීතයේ ඇති වෙලා නැති වෙලා ගිය සිත්වේලි එතන සිත්විල්ලක් හටගන්න හේතුවක් වෙනවා. ඉතින් මේවත් එක්ක මට පොරවල්ලන්න පුළුවන් කමක් නැත්තේ නෑ. පොරවල්ලන්න පුළුවන් කමක් නැත්තේ ඇත්තේම නෑ. නේද? ලෙඩක් හැදෙනවා. දරුවෙකුට කියන්නකෝ. අර කායික ලෙඩක් හැදෙනවා. දැන් හොඳටම වුණා. දැන් යනවා. මගනේ ළමයා නේද? මෙහාට ඕන හැටියට වුණ හැදෙන්න දෙන්න බෑ. නේද? මෙහාට ඕන හැටියට වුණ හැදෙන්න දෙන්න බෑ. කිව්වම දැන් එක සැරයක් දෙසරක් තුන් සැරයක් වුණා හරිද? ඔය උන නවත්තලා දාන්න ඕනේ කියලා බයිනවද? බරින්නේ නෑ. හරිද? ඇයි? හැබැයි අම්මයි තාත්තයි මොකද කරන්නේ? උණ අඩු වෙන විදිහට වැඩ කරනවා නේද? බෙහෙත් හදලා දීලා නේද? අනවශ්‍ය විදිහට නාවන්න නැතුව නේද? නාන්න දෙන්න නැතුව පරිස්සම් කරලා උණ අඩු කරගන්නවා. නේද? කයේ උණ විතරක් නෙවෙයි සිතේ උණ වේලාවකට හැදෙන ඕන දරුවන්ට. මොනවද? නේද? දැන් ආදර උණ එහෙම හැදෙන වෙලාවකට. නේද? එහෙම උණක් හැදුනොත් එහෙම අම්මලා තාත්තලා මොකද කරන්නේ? ගහනවා කියලා අඩි පොළවේ. හෙටම නවත්තන්න ඕනේ. නේද? හෙට නේද? ඒකත් උණක් වගේමයි. නේ අනුපදයකට කියනව නෙවෙයි. ඒක අසනීපයක් ඒ මනසේ ඇතිවෙච්ච ක්‍රියාවලිය. එතකොට හුඟක් වෙලාවට මොකද වෙන්නේ? මේකට එක දවසෙන් මේ ලෙඩ හොඳ කරන්න හදනවා. අන්තිමට වෙන්නේ ලොකු විනාශයක් තිබ්බට වැඩි තිබ්බට වැඩි ප්‍රශ්නයක්. ඒතර නුවණ තියෙන අය, දන්න අය මොකද කරන්නේ? මේක හේතුවක් නිසා හටගත් දෙයක් වෙනත් හේතුවක් මෙතෙන්ට එදුනොත් ඒක හටගන්නේ නෑ ක්‍රමානුකූලව නේද ඒක තරුණ දරුවෝ දෙන්නේ දුම්හි දැල්ලෙන් පැන්නා හරි දෙවිලි දරුවෙකුයි සිංහල දරුවෙකුයි දෙන්නේ දුම්හි දැල්ලෙන් පැන්නා ඒ මොකද මේ දෙන්නාගේ හිතවල ඇති වෙච්ච ඒ ස්වභාවයට ප්‍රතිවිරුද්ධව දෙමාපිය කටයුතු කරනවා මට ඒ වෙලාව මෙහෙම කල්පනා වුණා මේ තරම් විශාල පීඩනයක් මේ ඒ වෙලාවේ යොදන්නේ නැතුව මට මෙහෙම කියන්න බෑ මට විතරක් ඇති වෙන කල්පනාවක් නේ මේ අතන්ටවත් ඒක ඔව් කියලා හිතේ. මේ ළමයි දෙන ගොඩක් පොඩි. අවුරුදු හිතන්නේ 15 16 වගේ ළමයි. මේ දෙන්නට මෙන්න මෙහෙම කියවනංගේ දෙමව්පියෝ. හරි. අපි මේ කටයුත්ත කළා දෙනවා. හරිද? හැබැයි දෙන්න දෙපැත්තට ඉගෙන ගන්න ඕනේ. ඉගෙන ගත්තම අනිවාර්යයෙන්ම මේ අනිවාර්යෙන් අපි මේක කරමු. ආ ප්‍රශ්නයක් නැහැ. කියලා එතන තුන භාගයක් තියෙනවනේ නේද? එහෙම කළා ඕන කතා කරන්න ටිකක් අවස්ථාවක් දීලා හම්බෙන්න දෙයක් නැහැ. හා කමක් නැහැ. ටෙලිෆෝන් එකකින් හරි කතා කරන්න එහෙනම් මේක කරලා දෙන්නම් කියලා. හැබැයි අවුරුදු 5ක් හරයක් ඉගෙන ගන්න ඕන දැන්. හරිද? කියලා කිව්වනම් මොකද වෙන්නේ හුඟක් වෙලාවට? අවුරුදු දෙකක් තුනක් යනකොට ඒ කට්ටිය ඉගෙන ගලපින් මේ කට්ටියටම තේරෙනවා බොහෝ විට එතරම් ප්‍රශ්න විසඳෙනවා. මේකට ඒකට ඒ විසඳෙන විදිහට කටයුතු කරන්න. අපිට අනුන්ගේ සිතුවිලි දැක්කම ඒවත් එක්ක උරණ වෙන්නේ නැතුව. ඒවා හේතුන් නිසා හටගන්න දෙයක් නේද? දැන් මෙහෙම කියන්නම්කෝ අර. මම කියන්නේ මැෂින් වගේ දැනෙන්න ඕන කියලා. හරි. ඒක මෙතෙන්ට මම ආයෙ මතක් කරනවා දැන්. මොකද අද දවසේ අපි මේක තේරුම් ගන්න ඕන හින්දා. අපේ ගෙදර මැෂින් ගොඩක් තියෙනවා. ඒත් ලොකු මැෂින් තියෙනවා, පොඩි මැෂින් තියෙනවා. එක එක වැඩ කරගන්න, එක එක වැඩ කරන මැෂින්. සමහර මැෂින් ඉතින් හැම වෙලේම ජහ ජහ ජහ කරලා කෑ ගහන වැඩ කරන් තියෙනවා සමහර මැෂින් සද්ද වැඩි නේද? සමහර පරණ වුණාම එහෙම ගොඩක් සද්ද වැඩි. හවුද නැද්ද? මේ ඉතින් සද්ද වැඩි නම් මොකද කරන්න ඕන? අඩු කරනවා සද්ද කියලා කෑගෙන හරියනවා. නෑ මොකද කරන්න ඕන? සද්ද අඩු වෙන්න ග්‍රීස් කරලා හැම ගන්න ඕනේ. ඉතින් ආය හදලා ගන්න ඕනේ. මේ මේ සද්ද වැඩි වෙන්න හේතුව මොකද්ද කියලා බලලා ශබ්දය අඩු කරගන්න කටයුතු කරනවා මිසක් දන්න බලන්න ධර්මයේ තේරුම් ගත්ත ඇත්තෝ ඔය ටික තේරුම් ගන්නවා නේද ඔය ශබ්ද එන්නේ එතන උපදින වැරද්දක් නේද ඒ කියන්නේ ඒ ශබ්ද නැති වෙන්න කටයුතු කරනවා මිසක් ශබ්දයට අඩි පොලේ ගාලා හරියන්නේ නැහැ එතකොට දැන් ඒ උනාට ආයේ මේ අතු කියයි අඩි පොලේ ගහම හරියනවනේ ලාවට නේද අඩි පොලේ ගහම සමහර අයගේ ශබ්ද හරියනවද නැද්ද හරියනවද නේද? හින්දා කියවම නැත්තම් බලා ගන්න පුළුවන් හන්දාවද කියලා ළමයින්ට එහෙම සරවටු කරපුවම හරියනවා. අන්න එතකොටත් ඒක තේරුම් අරගෙනමයි කරන්නේ. ඇයි? දඬුවම කියන ප්‍රසිතට දැනුණොත් සමහර සිතුවිලි සිද්ධ වෙන්නේ නෑ. එහෙනම් ඒක දැනගෙනම කරනවා. ඒක එක හේතුවක් සකස් වීමක්. එතකොට හොඳට දන්නවා මේ පරස්ත පුද්ගලයා නැත්තම් අවබෝධ කරගත්ත කෙනා දන්නවා බය ඇති කිරීමෙන් අතන ඇති වෙන සිතුවිලි අඩු වෙනවා වැරදි කරන් තියෙන ඉඩකඩ අඩු වෙනවා කියලා නේද මිහිඳු මහ රහතන් වහන්සේ වැඩම කරලා නේද ඉස්ලාම කියපු දේශනා අතර තියෙනවා තමයි പ്രേත වස්තු විමාන වස්තු ඒ പ്രേත වස්තු ටික දැනගත්තාම බය ඇති වුණා වැරදි බය ඇති වුණා කර්මය පිළිබඳ තේරුණා මිනිසුන්ට ඉතින් ඒකින්ද අපි අන් අයගේ සිතුවිලි තේරුම් අරගෙන ඒ සිතුවිලි සකස් වෙන්නේ හේතු ඇතුව කියලා තේරුම් අරගෙන. ඒවැනි සිතුවිලි ඇති වෙන්න හේතු වෙන්නේ මොනවද කියලා තේරුම් අරගෙන කටයුතු කරන මහා පරිණත කෙනෙක්ද නැද්ද ධර්ම අවබෝධ කරන කෙනා කියන්නේ. නේද? අපේ බොහෝ භාවනා කරන උදවිය එහෙමද? ධර්ම අවබෝධ කරන් ලෑස්ති වෙන හරියට භාවනා කරන හුඟක් අය එහෙමද? අනිත් අයගේ සිතුවිලි දැනට කටයුතු කරන්නේ. නෑ නින්දා කරන්න ඕනේ ඉතින් නේද පිස්සු වගේ නේද පිස්සු වගේ විකාර වෙලා වගේ මොනවා කරනවද දන්නේ හ්ම් හරියට අනිත් අය දෙස්තේවල තියෙනවා අනිත් අයට ගරහලා කතා කරනවා හ්ම් වර්ධි කරන අය දැක්කම යාළුවා නින්දා කරනවා හරියට පහත් කරලා හිතනවා නේද එහෙනම් ධර්මාභෝධ කරන කෙනා කියන්නේ අන් අයගේ වැරදි දැක්කම කොහොමද නේද ස්වභාවයක් හින්දා සකස් වෙන දෙයක් කියලා දැනෙන්න ඕනේ. එතන උපදින ධර්මතාවයක් කියලා දැනෙන්න ඕනේ. ආන් එහෙම දැනෙනවා නම් ඒක එයාට අයිති නැති බව නේද? රෝස මල් ඉපදින ගහේ අත්තේ කටු ඉපදීම ගහේ වැරද්දක්ද? මලේ වැරද්දක්ද? නෑ ඒක මොකද්ද? ඒකේ ස්වභාවය නේද? ඒ වගේ බොහෝ හොඳ උපදින තැන්වල බොහෝ නරකත් තියෙනවා සමහර තැන්වල. ඉතින් මම මොකද කරන්න ඕන? කටු වෙන ගන්න නැතුව මලෙන් ගන්න තියෙන ප්‍රයෝජනය ගන්න දක්ෂයි කවුද? නේද? අවබෝධ කරගන්න අය. එහෙම නෙවෙයි මේක නේද? කටු වලට නිඳා කරනවා, මල් වලට ප්‍රශංසා කරනවා. එහෙම වෙන්නේ නැහැ. එහෙම වෙන්නේ නැහැ. නිගණ්ඨනාත පුත්‍ර ගැන බුදුරජාණන් වහන්සේ දේශනා කරා ද පහත් පුද්ගලෙක් කියලා. පහත් කෙනෙක් කියලා නෑ. කිව්වේ මොකක්ද? එතන උසස් ධර්මතාව උපදින්නේ නෑ. උපදින්නේ නෑ. අරලිය ගහේ රෝසමල් පිපෙන්නේ නෑ. නේද? ඒ වගේ උසස් ධර්මතා ධර්මයන් උපදින්නේ නැති තැන. එහෙමයි කියේ. හරිද? ඒ වගේ අපිට මේ ලෝකයේ තියෙන හැම දෙයක්ම සිද්ධ වෙන දෙයක්. භූත මිදන්ති භික්ඛවේ පස්සත් මේ මේ පස්කඳ භූතයක් සිද්ධ වෙන දෙයක් මිසක් සිද්ධ කරන දෙයක් නෙවෙයි අපි හැමෝලම වෙනවා. ඉතින් මේකයි ගවේෂණය කරන්න ඕනේ. දැන් අපි ඔය ගවේෂණය කිරීම ගැන මම බොහෝ කතා කරා මේ දේශනා මාලාවේ. අද වැඩි කතා කරන්න යන්නේ නමුත් මෙන්න මේ தත්තරපත් වෙන්න කොයි විදිහට මෙනෙහි කරන්න ඕනේ කියලා. එයා කොච්චර සහනයෙන් ඉන්නවද කියලා සැරෙන් සැරේ අපි මතක් කරගැනීම බොහොම බොහොම වටිනවා. හරිද? ඒ ඒ අවබෝධය නැතුව දුක් නැති වෙන්නේ නැහැ. මං අහන මේ අතංගේ. ඒ අවබෝධය ඇති වුණොත් දුක් තියෙයිද? නේද? පංච උපාදානස්කන්ධය පිළිබඳ යථාභූත ස්වરૂපය තේරුම් ගත්තාම දුක් ඇති වෙන්නේ දුක් ඇති වෙන්නේ නැහැ. දුක් ඇති වෙන්නේ නැහැ. ඇති වෙන සැප ගැන දැඩි ඇලීමක් ඇති වෙන්නේ නැහැ. ඇයි ඒ? ඇයි ඒව පවත් ගන්න බැරි බව දන්නවා. හරි ඒ ඒ කෙනාට තියෙන්නේ ඒ මොහොතේ උපදින සැපය ගැන තියෙන කාමරාගයක් විතරයි කාමරාගයක් තියෙනවා මේ මොහොතේ උපදින සැප පවත්ව ගන්න අදහසක් පවත්ව ගන්න බැරි බව දන්න හින්දා මසුරුකමින් ඒක තණ්හාවෙන් දෘෂ්ටියෙන් අල්ලන්නේ හැබැයි ඒ මොහොතේ සකස් වෙන බව දන්නවා ඒකෙන්ද කාමරාගයක් තියෙන සුවන්තුපරයට හරි වටිනාකම ලෝකෙට දෙන වටිනාකම ගොඩාක් අඩු වෙනවා එතකොට මේ බලන්න වාහනයකට අපි වටිනාකම් දෙක වාහනයකට වටිනාකම් දෙකක් තියෙනවා. මොකද්ද? ඒකේ තියෙන දේවල් පිටින් අරගෙන යන්න පුළුවන් තව තැනකට. එහෙමම අර යන්න පුළුවන්. නේද? ආයි අනිත් වටිනාකම මොකද්ද? ඇයි ඒක දොරවල්, යකඩ, එන්ජින් නේද? ඒවට වටිනාකමක් තියෙනවද නැද්ද? ඒක තියෙන බඩු වලට වටිනාකමක් තියෙනවා. දැන් වාහනයේ වටිනාකම් දෙකම තියෙනද අපිට ගොඩක් වටිනවා. යම් වාහනයක එන්ජිම හිර වෙනවා. හිර වෙලා මේක හදන අය කියනවා මේක ආයේ කවදාකවත් හොල්ලන්න බෑ කියලා. ඒ කියන්නේ ඒක එක තැනක ඉඳන් තව තැනකට නිරුපද්‍රිතව දැන් අරයි යන්න බෑ. වර්ණාකම් බිඳුව වෙනවද? නෑ හැබැයි ගොඩාක් අඩු වෙලා දැන් තියෙන්නේ යකර වැඩේට ගින් දාන්න. කෑලි පුළුවන් තරම් කරවලා වෙන වෙනම විකුණලා ඔන්න පුළුවන්. ඒ වර්ණාකම් ටික තියෙනවා. ඒ වගේ අපිට අනිත් අය හින්දා තණ්හාව අධික තණ්හාවක් උපදින වැරදි දෘෂ්ටියක් අපි ළඟ තියෙනවා. ලස්සන දෙයක්, කැමති දෙයක්, කැමති කෙනෙක්, කැමති රූපයක්, කැමති ශබ්දයක්, කැමති ගන්ධයක් අපිට එක මොහොතක දැනෙනකොට සතුටක් උපදිනවා. ඒ උපදින තණ්හාව දෙගුණ තෙගුණ වෙන්න වැරදි දැකීමක් අපි ළඟ තියෙනවා. මොකද්ද? මට මේ පුද්ගලයාව මේ ලැබිච්ච සැනසීම නැවත ලබා ගන්න අනාගතය හෙට දක්වා පවත්ව ගන්න පුළුවන් අනාගතයට අරන් යන්න පුළුවන් කියලා. හරි මේ ලැබෙන ආදරයක් තියෙනවා නම් ඒ ආදරෙන් මට සැනසීමක් ඇති වෙනවා නම් ඒ ආදරෙන් මට අරන් යන්න පුළුවන් අනාගතය දක්වා. හරි මම අරන් යනවාමයි. ඒක වෙනස් වෙන්න මම දෙන්නේ නැහැ. කියලා ලෑස්ති කරගන්නවද නැද්ද? නේද? ආන්ගේ දෘෂ්ටිය අන්න ඒ දෘෂ්ටිය මගේ තණ්හාව ඊටාම තදබලයි හරියට නිකන් අර වාහනේ අරන් යන්න පුළුවන් වගේ මේ පුද්ගලයෝ පිටින් අරන් යන්න පුළුවන් කියලා හිතන්නේ. අනාගතයට කොහෙටවත් නැහැ. හරිද? සෝවාන් පරස්ත පුද්ගලයාට අරයන්ට බැරි බව හොඳටම දන්නවා. හැබැයි ඒ මොහොතේ තියෙන දෙයට වටිනාකමක් යාගේ ඒ මොහොතේ සකස් වෙන දෙයට වටිනාකමක් ඇති වෙනවා. ඒ තමයි ඒක තමයි එයාට ඇති වෙන තණ්හාව ඇති කාම රාගය ඇති වෙන්නේ ඒකටයි. ඒ මොහොතේ එයාට ඒ වෙලාවේ ඇති වෙන සැකසීමට. දැන් බලන්න දේ දුන්න. දේ දුන්න අරන් යන්න බෑ. හැබැයි දේ දුන්නට කැමැත්ත කැමැත්ත තියෙනවා. හරිද? තේ දුන්න කැමැත්ත තියෙනවා. දැන් ඔකදී අපිට ලොකු ප්‍රශ්නයක් විසඳ ගන්න පුළුවන් මේ සංකල්පයත් එක්ක. හැම මහණු අපෙන් විසාකාව සෝවාන් වෙලා හිටිය විසාකාව මිනිපිරි නැතුනම ඇඬුවේ ඇයි කියලා. හරි? පරිස්සමෙන් තේරුම් ගන්න මෙන්න මෙහෙම. මගේ දේ දුනු දකින්න ආසාව තියෙනවා. හරි? කාමරාගය තියෙනවා. මගේ අදහසක් තියෙනවා මොකද්ද? අද දේ දුන්නා පායලා මට ඒක තියාගන්න නම් බෑ තියාගන්න නම් බෑ කොහොමවත් එහෙනම් තියාගන්න පුළුවන් කියන තණ්හාව තිබ්බනම් මං දේ දුන්නා ඊට වැඩිය අපේ වටේ පායනකොටම අල්ලගනින්ද නැද්ද දේ දුන්නු කියලා නේද අපේ ගෙදර ඉස්සරහ දේ දුන්නා මං තියාගන්න අද පායපු දේ දුන්නා මං අරන් ගිහින් තියාගන්නවා කියලා තියාගන්න එහෙම බෑනේ ඒකද ඒ තණ්හාව නෑ ඒකද ඒ පෙර ඇල්ලිල්ල නෑ මසුරුකම නෑ නමුත් බලාපොරොත්තුවක් තියනවද නැද්ද නැවත දේ දුන්නා පායයි හැබැයි මේක සරල සමදේ දුන්නද මේකට සර්ව සමයකක්ද? නෑ කවදාකවත් එහෙම වෙන්නේ නෑ වෙනස් ඒක නේද? වෙනස් හැබැයි දේ දුන්න එක ස්වභාවය තියෙන එක කායය හැදෙනවා කියලා මම දන්නවා. හරි? එතකොට ඒ සෝවන් සෝවන් පුද්ගලයා දන්නවා ආය ආය දේ දුන්න ගැන මම දන්නවා. සෝවන් පුද්ගලයා මේ පුද්ගලයා ගැන තියෙන අදහස් තමයි එයාගේ සිතේ මේ වෙලාවේ පහන් සිතුවිල්ලක් උපදුනා ආයෙත් පහන් සිතුවිල්ල උපදින්න පුළුවන් සරසම නැහැ නේද එයාගේ යම් සිපදින සිතුවිලි හින්දා එයා යම් කිසි හැසිරීමක් ඉන්නවා. ඒ සිතුවිල්ලට සමාන සිතුවිල්ලක් ඇති වුනහම එයා ඒ වගේ හැසිරීමක් ආයෙ පවත්වන්න පුළුවන්. නේද? එහෙනම් මිනිබිරි ගැන විසාකාවට තියෙන අදහස් මොකද්ද? දේ දුන්න වගේ නේද? ආයෙ මිනිපිරිගේ හොරතල් සද්දේ හැදෙන්න පුළුවන්. නේද? අපි දේදුණු ගැන ආසාවෙන් ඉන්න කෙනෙකුට දේදුණක් ගැන ආසාවෙන් ඉන්න කෙනෙකුට කොයි වෙලාවෙ හරි පණිවිඩයක් හම්බ වෙනවා ආය මේ ලෝකේ කවදාකවත් දෙදුන පායන්නේ නැහැ. හරි. කවදාකවත් දෙදුන පායන්නේ නැහැ කියලා. කනගාටුවක් ඇති වෙනවද නැද්ද? කාමරාගයක් තියෙන හින්දා ගැටීම තියෙනවා එහෙනම් කනගාටුවක් ඇති වෙනවා නේද? ඇති වෙන්නේ මොකද්ද? ආයමේ මිනිපිරීගේ සද්දය මට හෙන්නේ නැහැ. සද්දේ පවත්ත ගන්න මේ ඒසාකාරයෙන් ප්‍රශ්නේ. ආය ඇහෙන ස්වභාවය තිබුණා මේ පරිල යන්න ඉස්සෙල්ලා නැවත සකස් වෙනවා. එයාගේ හුරුතල් සද්දයක් තිබ්බනම් ඒ හුරුතල් සද්දය ඇති වෙන්න හේතු වෙච්ච සියලු සැකසීම් ටික ඊළඟ මොහොතකත් නේද අද හැන්දෑවෙත් ආයතනක සකස් වෙනවා. සකස් වෙන ස්වභාවය තිබ්බින්ද එයා සතුටින් ඉන්නවා. මේක නැවත සකස් වෙන බව දන්නවා. නේද අපි දන්නවා දේ දුන්නා කවුද හරි ආයෙ පායනවා කියලා. අන්න ඒ වගේ අදහසක් යාට තිබුණා. හැබැයි දැන් දැනගත්ත ආයෙ කවදාකවත් දේ දුන්න පායන්නේ දේ දුන්නු පායන්නේ නැහැ කියලා. ආන් එතකොට දුකක් ඇති වෙනවද නැද්ද? එහෙනම් අර කාරණා දෙකෙන් එකයි තියෙන්නේ. අපිට සාමාන්‍ය ලෝකේ ගැන තණ්හා උපදිනවා. ඒ මොහොතේ උපදින කැමැති වශයෙන් තියෙනා වූ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශයන් මදිවට නේද? ඒවා පවත් ගන්න පුළුවන් කියලා. සෝවන් පුද්ගලයාට පවත් ගන්න බෑ කියලා දැනෙනවා. හැබැයි අවිද්‍යාව සම්පූර්ණයෙන් දුරු වෙච්ච තැන අන්න අර ඇති වෙච්ච කැමැත්ත අකමැත්ත තයින් වෙනවා. හරි? හරියට දේදුන් අස්සට ගිහිල්ලා බැලුවොත් දේදුන්න පේනවද? දේදුන්න අස්සට ගිහිල්ලා බැලුවොත් එතන තියෙන මොනවද? වතුර ටිකක් විතරයි. දේවින්දු විතරයි. අන්න ඒ වගේ මේ අවිද්‍යාව හින්දා උපදින සතුටක් තියෙනවා පින්නත් නේ. කාමරාගයට හේතුව අවිද්‍යාවයි එතන. එතකොට එන්නේ අවිද්‍යාව යෙදෙනවා තාමත් ඒ සෝවන් පුද්ගලයාගේ సంతානෙ. ඒකෙන්ද උපදින ඒවා තියෙනවා. හරිද? එහෙම නැතුව මේ කෙනාගේ තුල ඔන්න ඔය සුවදායක තත්ත්වය තියෙනවා. ඉතින් සෝවාන් පරස්ත පුද්ගලයෙක් බවට පත් වුණොත් පත්වීමෙන් සෝවාන් මග නුවණ කියන්නේ ඒකයි. සෝවාන් මාර්ග උපදවන අවස්ථාවේ යම් කිසි කෙනෙක්ගේ අර ආශ්‍රව ටික කැපෙනවා. අර තියෙන වැරදි හැඟීම් හින්දා, දෘෂ්ටි හින්දා, ආත්මීය හැඟීම් හින්දා පවත් ගන්න පුළුවන් කියලා තියෙන දැඩි වේදනාවක් අපිට තියෙනවා නම් පවත් ගන්න ගන්න උත්සාහයක් අසාර්ථක වීම හින්දා තියෙන පීඩනයක් තියෙනවා නම් තැවිලි දැවිලි පිච්චිලි තියෙනවා නම් ඒ ඔක්කොම නැති වෙනවා. එහෙනම් සෝවාන් මග නුවණින් පහකල යුතු ආශ්‍රව සෝවාන් මග නුවණින්ම පහකල යුතු. ඉතින් ඔතෙන්ට එන්න මෙනෙහි කළ යුතු ආකාරය පිළිබඳ සබ්බාස සූත්‍රයේ තියෙන කොහොමද මෙනෙහි කරන්න ඕනේ කියලා පංච පාදානස්කන්ධය ගැන. ඒ පිළිබඳව අපි හෙට සාකච්ඡා කරමු. හෙට දවසේ ධර්ම දේශනාවේදී ඉතින් අද දවසේ අපිට මේ උතුම් ධර්ම දේශනා ධර්මයේ උතුම් ධර්මයේ අන් අයට ලබා දෙන්න කටයුතු කරපු තමන්ගේ බාහුවලය යොදලා හරියම්බ කරගත්ත ධනෙ වේපහදම් කරලා මං විතරක් ධර්මය ශ්‍රවණය කරන්නේ නැතුව අන් අයටත් ධර්මය බෙදා දෙන්න ඕන කියලා පහන්සිත් ඇති කරගෙන අද දවසේ මේ ධර්ම දේශනාවේ දායකත්වයේ ලබා කටයුතු කරන්නේ නලින් නලින් සමරනායක මහතා ඇතුළු පවුලේ ඥාතීන් ඒ වගේම හිත මිත්‍රාදීන් සියලු දෙනා විසින් කියලා සඳහන් කරලා තියෙනවා මෙම ධර්ම දානමය කුසලය අප හැම දිනාටම උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වීම පිණිසම හේතු වාසනා වේවා කියන අරමුණ විතරක් එපමණ පින්නදී මුළු පුණ්‍යනුමෝදනාව කොලේම තියෙන්නේ. ඉතින් මේ අත කල්පනා කරන්න ඇති අපි අපේ බාහුව බලයෙන් හරි හම්බ කරගත්ත ධනයෙන් ලබාගත් ගුවන් කාලය අපේ නංගොත් කියවීමෙන් කාගේවත් හිතක් සැනසෙන්නේ නැහැ. බොහෝ දේවල් කියවීමෙන් හිතක් සැනසෙන්නේ නැහැ. මේ හැම මාත්‍රයක්ම හැම කාලයක්ම ධර්ම දේශනාවටම යොමු කරන්නේ ඒ ඒ හැම දෙයක්ම ධර්මයේ සඳහන් ධර්මයේම කියන්නට යෙදේවා කියන ප්‍රාර්ථනාවෙන් තමයි මේ වගේ කෙටියෙන් කටයුතු කරන්න ඉතාම සත්පුරුෂ ගුණයක්. තමන් ගැන නෙවෙයි අන් අය ගැන හිතන මේ සත්පුරුෂ පින්වත් අයට අපි ප්‍රාර්ථනා කරනවා ඒ හැම දිනාටම මේ උතුම් ධර්ම දානයේ පුණ්‍ය කර්මය උතුම් නිවන අවබෝධය සඳහා වේවා. හැම දිනාටම චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධය සඳහාම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. සුජීවත්ව වාසය කරන අත්න් නිදුක් නිරෝගී චිර ජීවනය ලැබේවා මේ පරිලෝකියත් අන් මේ පින් අනුමෝදන් වේවා හැමදිනාටම උතුම් සැනසීමෙන් සැනසෙන්නට මේ පින් හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ආකාසට්ටා චුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මං පරන්ති හැමදිනාටම තිරුවන් සරණයි